ඒක හැම වෙලාවෙම රැඩිකල් වාදී. උන් නැත්තම් සම්ප්‍රදාන කුල නොවේ. මේකට තව එක වචනයක් දෙනවා. ඒ කියන්නේ මේ සම්මාදිට්ඨියට එනසම් අවිද්‍යාවේ අනිත් පැත්ත වෙන විඥා ධර්මයට එක්ක සතිය කියන්න පුළුවන් තවත් සමාන වචනයක් දෙනවා යෝනිසෝමනසිකාරය කියන්න පුළුවන්. යොන්සු මනසිකාරය කියලා කියන්නේ මෙන්න මේ මිච්ඡා ප්‍රතිපත්තා ප්‍රතිපත්තිය. වර්ගවා වටහා ගැනීමෙන් ආලවට්ටම් වශයෙන් ඉස්සර වෙලා උපමත්තම් වෙන්නේ ඉස්සෙල්ල ඇති හැටි හෙළුවෙන්ම බලන එක. ඇති කාලෙම බලන එක. යොන්සු මනසිකාරයෙන් කරන්න ගන්නේ පටලවිච්ච තැන ඉඳලා පැටලුම් අරගෙන අරගෙන අරගෙන මැදට එන එක. ඒ නිසා සතිය කරගෙන යනකොට ක්‍රමයෙන් යොන්සු මනසිකාරයෙන් පටන් ගන්නවා. අට්ඨකල මත අනියෝග කාමසුපල්ලි කාණියෝගේ එනකොට ප්‍රති ප්‍රතිබාහනය කරන දාසිනේ නැති කරන දාසිනේ මම ඉගෙන ගන්න සුළු අදහසිනවා මෙන්න මේක තමයි මේ කාමසුපල්ලි කාණියෝගේ කියන ඉඳුරම් පිළිගන්න මේක තමයි අට්ඨකල මත අනියෝගී කියලා ඒක ධර්මතාවයේ තේරුම් ගන්න හදනවා මිසක් ප්‍රහාණය කරන්න හදන්නේ ප්‍රහාණය කරන්න හදනකොටම ද්වේෂය වැඩ කරනවා පටිඝය වැඩ කරනවා ඒ නිසා ඒව එනකොට මේ මේ මේ මානව ජීවිතේ හැටි මෙහෙමයි. මේ මෙච්චර උනන්දුවෙන් සීලයක සමාධිය කියන කරගන්න මටත් මෙහෙමනම් සීල සමාධිය නැතිවත් වෙන කුමන කතාවද කියලා ඕන කෙනෙක් මොන වැරද්දක් කරුවත් ඒකෙන් තමන් අකුසල් කරගන්න නැතුව කර්මයක් කරන්නට බාර දීලා තමන්ගේ මේ සංකල්පය අඩු කරන්න උත්සාහ කරන පුළුවන් ශක්තියක් කරනවා. ඉතින් ඒක නිසා හරි අනුකම්පාවක් ඇති වෙනවා තමන්ගේ ජීවිතේ වැරදි පිළිබඳව අනුකම්පාවක් කියන්නේ සාකමායාගති නෙවෙයි. හටගති කියලා කියන්නේ ඇති කරති වසන ගතිය. මායා ගති කියලා කියන්නේ නැති හොඳ පෙන්වන ගතිය. මේ සතියේදී තනවාසින් සතුන් මැරෙනවා, හොරකම් කෙරෙනවා, කාමීච්ඡාචාරය හා සම්බන්ධ දර්ශන සමන සමුල්ලේපන අඩු ආඩුකම් සිද්ධ වෙනවා. බොරු කියලා නිෂ්වචන පරිවර්තන සිද්ධ වෙනවා. මත්පැන් පාන්නේ වැරදි ජීවන රටාවට කිට්ටු යනවා. හොඳට කල්පනා කරලා බලන්න මේවා හිතලා කරපු දෙයක්ද නැත්නම් මට වෙච්ච දෙයක්ද කියලා බලලා වෙච්ච දෙයක් නම් ආත්මනුකම්පාව ඇති කර ගන්නවා මේකට සමහර දෙකී ගන්න වැඩක් නැහැ. ඒකට ආත්ම ශක්තිය වැටෙනවා. මේ පාරේ යනකොට හැටි මෙහිමයි කියලා. අන්න ඒ තමන්ට අනුකම්පාව ඇති කර ගන්න මිනිස්සයා තුළ තමන් කෙරෙහි මෛත්‍රියක් ඇති වෙනවා. මිත්‍ර ස්වરૂපයක් මෙලෙක් ඇතිය. එවැනි කෙනෙකුට පමණයි අනුන්ගේ වැරද්දක් දැකලා අනුකම්පා කරන්න පුළුවන් වෙන්නේ. නිසා තමන්ට මෛත්‍රී කරගන්න බැරි මනුස්සයා කවදාකවත් අනුන්ට මෛත්‍රී කරයි කියලා හිතන්න එපා. ඒ නිසා මේ විපස්සනා කරාට එහෙම නැත්නම් සතිය වැළුවට මේ මෛත්‍රී ආදී ගුණ ධර්ම පුදුමාකාර විදිහට මේ ක්‍රමෙදි හැදෙනවා. ඒ මොකද මේ මිච්ඡාදිට්ඨිය කියන අර දෙතෑවර වැහුම් ඇරෙන නිසා. ඒ නිසා මේක ඇරියට පස්සේ මිච්ඡාදිට්ඨිය කියන මේ මිච්ඡාපටිපත්‍ය සහ අපටිපත්‍ය කියන වැහුම් දෙක ඇරියට පස්සේ එළි වෙන්නේ ඇති සැටිය. ඒක යථාභූත ඥාන දර්ශනය කියලා කියන්නේ. ඒක කිසිම උපමට්ටමක් නැහැ ආලමට්ටමක් නැහැ ඇති හැටි පෙන්නන්නේ. ඉතින් මේක හරි දියාරුවට පෙන්නේ. උගදෙනෙක් හිතනවා නිවන කියන්නේ හරි දිලිසෙන ඉනිමගකින් ගොඩ වෙලා උඩට යන තියෙන ලස්සන නගරයක් වෙන්න කියලා. ඉතින් භාවනා කරන්නේ ඒක හිත ධාන තමයි. කොහොම ඉනිමගවත් දැක්කම නම් දිලිසෙන්නේ නැහැ කියලා. තේන්නේ ඇති හැටි. ඉතින් මේ අකුසල පසුබිමක ඉඳලා ඒ අකුසල පසුබිමේ ඇති හැටි දකින්නයි කියලා කියන්නේ අපිට හම් වෙන්නම නරක පැත්ත තමයි. භවනා කරන්න කරන්න තමයි නුගුණ පැත්ත තියෙන්නේ. ඒක නිසා ඔය නිලඹ ඕස්ට්‍රේලියාව ගහලා දිනා මේ ගිහි භවනා මන්දියස්ථානේ කවදා හරි උඹ උඹේ ඇති හැටි දැක්කොත් උඹ බය වෙලා දුවයි භූතෙක් දැක්කයි කියලා කියනවා. මොන මේක ඇතුලේ ගාන්තෝරෙක් නැහැ. මේක ඇතුලේ තියෙන කෙනෙක් කුලියක්. මේක ඇතුලේ තියෙන මිත්‍යා දෘෂ්ටිකයක්. මේක ඇතුළේ තියෙන දුස්සීලකමක්. මේක ඇතුළේ තියෙන විසමාහිත හිතක්. මේක ඇතුළේ තියෙන තකතිරුකමක්. තකතිරුකම දැක්කයි කියන තකතිරුකමක් නෙවෙයි. විසමාහිත දැක්කයි කියලා කියන්නේ අසමජ්ජාති වැඩක් නෙවෙයි. සමාහිත ගතියක්. Taman දුස්සීලයි කියලා පිළිගත්තයි කියලා කියන්නේ පාපයක් නෙවෙයි. මේක තමයි සම්මාදිට්ඨිය කියන්නේ. ආව චරිතහසික ගන්නවත් ආසත් චරිතහසික දෙන්නවත් නෙමෙයි ඕන කරලා තියෙන්නේ මේ සින්දක් කියනවා වගේ මේක ඇතුලේ තියෙනම අරගෙන එළියට දාන්න ඕන. එළියට දාන්න ඕකට අපිරිය කරන්න එපා. එළිය දාන්නේ අපිරියනේ තමයි. නමුත් ඒ සුද්ධ කරන වැඩ පිළිවෙලක් තියෙනවා. ඉතින් මේක ආගමේ නම් කවදාකවත් උගන්වන්නේ ආගම උගන්වන්නේ සාන්තරයක් නැතුණත් තමයි සාන්තරයක් වගේ ඉන්න උත්සාහ කරන්න කියලා කවුද රැවටෙන්නේ කියලා බලන්න. මොකද්ද එතකොට එහෙම தත්ත්වයකදී සම්මදෘෂ්ටියට ඇති වෙන තැන කියලා? නිසා ආගමවත් කමන්නේ කරන්ද ආගම් බව දැනගෙන. එතකොට සම්‍යක් දෘෂ්ටිය ඉඳ තියෙනවා. ධර්මයේ කරන ධර්මයේ බව දැනගෙන. සාමාන්‍යයෙන් පාඩ බේරගත්තොත් පාඩ බේරගන්නේදී මේ වගේ ආර්ය අෂ්ටාංග මාර්ගය කියලා කියන සම්මා දිට්ඨියෙන් පටන් ගන්න එකක් කියලා තේරුම් ගන්න ඕනේ. ඉතින් සරුවචන් වහන්සේ මෙතන සඳහන් කරන්නේ සම්මා දිට්ඨිය කියන වචනේ විතරයි. අපි මේ විස්තර කරගන්න හදන්නේ දැන් අපි පටලවාගෙන තියෙන තැන ඉඳලා මේ සම්මාදිට්ඨිය කියන තැනට වාංගු කරලා අපි කෙසේනම් අපේ පටලැවිලි අපේ කෙලෙස් සංකරතා ගලව ගන්නවා කියන එක. ඉතින් මේක විස්තර කරනකොට අපිට තැන්සන් වලින් සාධක සූත්‍ර සම්බන්ධ කරගන්න වෙනවා මේ මිච්ඡා දිට්ඨිය. ඒක පැත්තකින් අපි අවිජ්ජා කියන පදයට සම්බන්ධ කරා, අයෝනිසෝ මනසිකාට සම්බන්ධ කරා, අසතියට සම්බන්ධ කරා, අපි ගත්තොත් මේ මිත්‍යාදිත්‍ය පෙන්ලා කියලා කියනවා සම්මාදිට්ඨිය ප්‍රතිපක්ෂ ධර්මයක් විදිහට සම්මාදිට්ඨිය කිසියම් භාවනාවක් නොකරන තැන ඉඳලා මාර්ගඵල නිවන් දක්වන තැන දක්වා පස් ආකාරයකට විස්තර කරනවා. කම්මස්සකතා ඥාන සම්මාදිට්ඨි, ඥාන නැත්නම් සමත සම්මාදිට්ඨි, විපස්සනා සම්මාදිට්ඨි, මාර්ග සම්මාදිට්ඨි සහ ඵල සම්මාදිට්ඨි කියලා. මේවා දැනගත්තත් නොදැනගත්තත් ලෝක වැඩ කරන්නේ මේ චිත්ත නියමයේ යටතේ. දැනගෙන හිටියොත් හරියට සීචීමක් අරගෙන කැලිය විදිහට මිනිස්සයා සීචීම අනුසාරයෙන් කිටි මාර්ගය සොයා ගන්නවා වගේ ලෝකයේ දැනගත්තත් නොදැනගත්තත් කම්මස්සකතා ඥාන සම්මාදිට්ඨියක් කියලා එකක් තියෙනවා. ඒක සිංහලයා කියන්නේ කළ කළ දේ ඵලඵල දේ කියලා. හොඳ කරොත් හොඳ වෙනවා නරක කරොත් නරක වෙනවා. ඉතින් විද්‍යාව නැත්නම් භෞතික මේ උච්ඡේදවාදීන් කියනවා මේ කළ කළ දේ ඵලඵල දේ කියලා කියන්නේ ආවමානුකූල වැඩක්. කළ කළ දේ ඵලඵල දේ කියලා කියන්නේ කට්ටියක් මේ ආගම නාමයෙන් කියකට ගසා ගන්න ගන්න වැඩක්. ඒක නිසා ඉන්දියක් පිටගත යුතු නැහැ කියලා. මේ සර්වඥාන්තින කාලේ මේ ඒ උච්ඡේදවාදී බොහෝමාන්ති සර්වඥාන්ති කියනවා කළ කළ දේ ඵලඵල දේ කර්මයේ සාකර්ම බලේ කොන කුප්පත්ති වගේ දේවල් නැහැ කියලා හිතන්නකෝ. නෑ කියවපු ගමන් ඒ මනුස්සයාගේ සදාචාරාත්මක වගකීම නැතු වෙනවා. තියෙනමයි කියපු ගමන් එයා සදාචාරාත්මකව වග වෙනවා මම මේ දැන් කරන දේ තමයි තව චිත්තක්ෂණයක ප්‍රතිඵල හම්බෙන්නේ. නැත්නම් ලබනාක ප්‍රතිඵල හම්බෙන්නේ. ඒ නිසා මේ මොහොතම හසුරුවා ගත්තොත් සංවර වුණොත් මත්‍යදී මට සංවර ප්‍රතිඵලයක් ලැබෙනවා. මම අසංවර වුණොත් අසංවර ප්‍රතිඵලයක් ලැබෙයි කියලා වග වෙන්න උත්සාහ කරනවා කියලා. මේ වගකීම පෞද්ගලික සහ සමාජික වශයෙන් නැත්නම් ආචාර ධර්ම පැත්තෙන් හොඳක් මිස නරකක් කරන්නේ නැහැ කියන. එහෙම කෙනා නොකලීසු නොපනත්කම් එහෙම නැත්නම් හික්මීම් කරන්න කරන්න කරන්න ඒ මනුස්සයා කම්මසගතා ඥාන සම්මාදිකේ ලෝකේ නැති වුණා මේ දේ කිරීම හුදු කිරීම මතින් පමණකින්ම අන්ත දෙකට යන්න සුවමලහත් වෙනවා. බැරි වෙලාවත් කර්මයේ සහ කර්මඵලයේ කියන එක තියෙනවනම් එයාට මත්තත් හොඳ වෙනවායි කියන බොහොම තර්කානුකූලව තමයි පෙන්නලා දෙන්නේ කම්මස්සතාඥාන සම්මාදිටිය. එනක ඔක්කොම පිළිගත යුතුයි කියන ඇදහිල්ලෙන් පිළිගන්න කියන්නේ අපුසාවු. කියන මේක කෙරුවොත් ප්‍රතිඵල දෙකක් හම්බ වෙනවා. නොකෙරුවොත් අනුසරකටපත් වෙනවා කියන්නේ. ඉතින් කම්මස්සතාඥාන සම්මාදිටියවත් අපිට තියෙනවනම් අපිට මේ භාවනා කරනකොට එහෙම නැත්නම් සක්මන් කරනකොට එදිනෙදා වැඩ කරනකොට අප කරා පැමිණෙන අපි වෙනි සිල්ලසොන් අපි වෙනි සංදේනායට ඇයි මෙහෙම වෙන්නේ කියන කරදරේ ඔළුවට ගන්න ඕන කමක් නැහැ. අප කරා එන්නේ හේතුවක් ඇතුව. ඒ හේතුව අපෙන් පරිබාහිර දෙයක් නෙවෙයි. ඒ නිසා අපිට අස්ථානේ බඳුන් අහන්න වෙනවා. අස්ථානේ තෝරා රකුණු කුටි එනත්තම් ලෙඩ රෝග සිද්ධ වෙනවා. ඒක ඒකෝට අපි අඩු ගාන කම්මස කතා ඥාන සම්මාදිටිය දන්නවනම් ඒක කියනවා දරුණු සර්ප විසක් ඇතිවෙච්ච මිනිසෙකුට ප්‍රතිවිෂක් දීපුවාම අර විෂ ශරීරගත වීම සහ හෘදේවස්සත්තාව විද ධාරාවට ඇතුළේම අඩු වෙලා අර පහසු වෙනවා වගේ අපකරා දරා ගන්න බැරි. අසාධාරණයි කියන හිතේ දුකක් අහපු වෙලාවක කම්මසකත ඥාන සම්මාදිට්ඨිය කියන්නේ පොඩ්ඩක් තිබ්බොත් දෙන්නේ. අර විෂ නසන්න පුළුවන්. ආත්ම මේ ඒක කියන්නේ මේ තමන් පිළිබඳව පහ කියලා ඇයි මට මේක උනේ කියලා වැටෙන්න දෙන්නේ. ඒක වෙන්නේ හේතුවක් ඇතුව. ඔබ ඉවසිල්ලෙන් හේතුව බලන්න ඕන විද කම්පණය කරගන්න එපා. අඩුම ගානේ සම්මා සම්මාසගත සම්මාදිට්ඨිය කියන දෙයට පොඩ්ඩක් දාපන්. සාහනකොට කියතයි ඔබ කරනකොට ඔබට ඉවසන්න පුළුවන් නම් ඔබ ප්‍රතිපලනකොට ඉවසන්න පුළුවන්. පුළුවන් ඒවා තමයි එන්නේ. බෑ කියලා ඉහත බඳ ගන්න පටන් ගත්තොත් අපි අඳුම ගානේ කම්මස්සක කාඥාන සම්මාදිට්ඨියවත් නැති තත්ත්වයටපත් වෙනවා. ඒ නිසා බරපතල දුක් කරදර එනකොට අපි කම්මස්සක කාඥාන සම්මාදිට්ඨිය කියන ඒ ප්‍රතිවිෂය පාවිච්චි කරන්න ඉගෙන ගන්න. එහෙම නැත්නම් කල්යාණ මිත්‍රෙක් මතක් කරලා දෙන්න ඕනේ මේ ලෝකෙ වෙන්න බැරි දේවල් වෙන්නේ නැහැ. ඉවසගන්න. ඉවසලා දරාගන්නයි කියලා. ඉතින් ඒක නිසා අපිට ඉන්න තියෙන වීතිකව මට මේ බරපතල අනදර අවනඩු අසාධාරණ කම් වෙනකොට කම්මස්සගතා ඥාන සම්මාදිට්ඨිය ගන්නයි කියන්නේ. මොකද කම්මස්සගතා ඥාන සම්මාදිට්ඨියෙන් කපන්න ඕනේ ගොරෝසු දේ. කපා ගන්න දන්නේ නැති එකට කොච්චර සම්ප සම්මාදිට්ඨිය හම්බුණත් ඒක හිල්ල ඇල්ද හි කුඩේකට හිල් කුඩේකට වසුවක් කරනවා වගේ. හිතින්නෙම නැහැ. ඒ නිසා කම්මස්සගතා ඥාන සම්මාදිට්ඨියෙන් අරසාවක් දීලා ගොරෝසු දේවල් ඒකට බලපලා ගන්න කියනවා. වෙන්නේ වෙන්න තියෙන දේ. ඔකට ඒ වෙලාවේ සැලෙනවා නමුත් ඒ කියන්නේ නාගහපු ගාම විෂ වදිනවා. නමුත් ඊට පස්සේ ප්‍රතිවිෂ තිබ්බට පස්සේ අර ප්‍රතිවිෂෙන් ආය විසාදිනවා වගේ කම්මස්සත් ඥාන සම්මාදිටිය දන්න කෙනාට heart attack එක දෙන්නේ නැහැ.